කල්යාණ මිත්‍රවරුනි මේ අලුත් අවුරුද්දේ මම කියන්නේ මුලින්ම අපි මේ බදාදා පවත්වන මේ දහම් හමුව පුංචි භාවනාව ධර්ම සාකච්ඡාව කල්යාණ මිත්‍රවරුනි මේ භාවනාව අපි පාවිච්චි කරනවා අපේ එක පැත්තකින් ජීවිතේ ටිකක් කලමනාකරණය කරගන්න. ජීවිතය හරියට නේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. ස්වභාවයෙන්ම ජීවිතය අවුල්. ඒ අවුල් වුණු ජීවිතය ස්වභාවයෙන්ම අවුලෙන් අවුලටපත් වෙනවා. මක්නිසාද නිරන්තරයෙන්ම අපි අපි අත්දැකීම් ලබනවා අපි බලනවා අහනවා කතා කරනවා ඉතින් මේවා තුළින් අපේ හිතට නිරන්තරයෙන්ම අමුද්‍රව්‍ය ලැබෙනවා. අපේ ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් අපි අමුද්‍රව්‍ය නිරන්තරයෙන්ම අපි තුලට ගන්නවා. එතන මේවා හරියට නූල් කොටවල් හයක් වගේ මේ ඉන්ද්‍රයන් හය තුලින් අප තුලට පිවිසෙනවා විවිධ අත්දැකීම් බලන්න මේ අද උදෑසන සිට මේ වෙනතේ අපි කොපමණ දේ දකින්න ඇද්ද? කොපමණ දේ අහන්න ඇද්ද? කොපමණ කතා කරන්න ඇද්ද? කොපමණ දේවල් ආහාර වශයෙන් රස විඳින්න ඇද්ද? කොපමණ අවස්ථාවල සංවේදනා ස්පර්ශ ලබන්න ඇද්ද? දැන් මේ විදිහට මේ අපි ඇතුළට ගන්න දේවල් ඒවා මේ අපේ හිතේ තැන්පත් වෙන්නේ හරියට මේ පිළිවෙලකට එකක් උඩ එකක් වශයෙන් නෙමෙයි. ඒ එහෙම පිළිවෙලකට මේවා තැන්පත් වෙනවා නම් උඟා ගැටලු අඩුයි. නමුත් එහෙම නෙමෙයි වෙන්නේ. ඊට වඩා වෙනස් විදිහකට. මේ ඔක්කොම පටලැවෙනවා අපේ හිත ඇතුලේදී. ඒ ලැබපු හැම අත්දැකීමක්ම පටලැවෙනවා. අනිත් අත්දැකීමත් එක්ක පටලැවෙනවා. එතන මේ හරියට නූල් කොටවල් හයක් එකට පටලැවෙනවා වගේ. වෙන් කරගන්න අමාරුයි. පක්ෂේ. ඉතින් දිගින් දිගට දිගින් දිගට අපේ හිතේ වෙන්නේ ඇහෙන පේන දේවල්, හිතන කල්පනා කරන දේවල් මේවා ඔක්කොම අපි අපේම අභ්‍යන්තරය තුල පටලවා ගන්න. ඉතින් ඒ නිසා තමයි මේ හරියට අවුල් වුණු පුස්තකාලයක් වගේ දැන් සාමාන්‍යයෙන් ක්‍රමවත්ව තියෙන පුස්තකාලයක අපි දන්නවා පොත් තියෙන්නේ පිළිවෙලකට සමහර විට ඒ ප්‍රබන්ධ එක පැත්තක විද්‍යාව වෙන පැත්තක සාහිත්‍ය තව පැත්තක ඒ විදිහට ඊළඟට ඒ කතෘ යටතේ මේවා පිළිවෙලකට තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් එහෙම තිබුණට මේවා කවුරු හරි පිළිවෙලකට හදන්නට ඕනේ. නිකම්ම පොත් ඇවිල්ලා පිළිවෙලකට තැන්පත් වෙන්නේ නැහැ පුස්තකාලයක. ඒ નિયમિત රාශිය, નિયમિત තැන කවුරු හරි ක්‍රමවත්ව පිළිවෙලකට මේවා එකින් එක සකස් කරන්න ඕනේ, අවරන්නට ඕනේ. හැබැයි හැබැයි එහෙම කවුරුවත් කළේ නැත්නම් ওই පොත් ටික ඔහේ තියේ පොත් ටිකක් ගිහිල්ලා අපි එනේන පොත් ටික ඔහේ පුස්තකාලය ඇතුළට විසික් කරනවා. ඉතින් මේ පොත් ඔක්කොම පටලැවිලා තියෙයි. විද්‍යාව තියෙන්න ඕනේ තැන ඉතිහාසෙ තියෙයි ආර්ථික විද්‍යාව තියෙන්න ඕනේ තැන ආගම් විෂයන් පිළිබඳ පොත් තියෙන ඔක්කොම එකට පටලැවිලා තියෙයි. ඉතින් මේ මේ පටලැවිල්ල කවුරු හරි ලියන්නට ඕනේ. ඉතින් අපි කියන ඒ කවුරු හරි මේ පුස්තකාලාධිපති කෙනෙක්, මේ විද්‍යාව දන්න කෙනෙක් ඒක හැමෝටම කරන්න බෑ. මේ පොත් අරගෙන ඒවා වර්ග කරලා නියමිත වර්ගයට අදාළ නියමිත අන්තයට අදාළ ඒ රාක්කවල තැන්පත් කරනවා. ඒ තියෙන පොත් ටික. අවුල් වෙච්ච පොත් ටික. ඒ එක්කම අලුතෙන් එන පොතුත් දාන්නේ નિયમિત තැනට. එතකොට ඒක පිළිවෙලක් ඉඩ තියෙනවා. නිකන් පොත් ගොඩක් ගොඩ ගහලා තිබ්බොත් ඉඩක් නැහැ. නමුත් මේවා පිළිවෙලකට එකකට පස්සේ එකක් වශයෙන් සකස් කරලා බලන්න එතන ලොකු ඉඩක් එනවා. ඉතින් අස් කරාම ඉඩක් එනවා. ඒකයි මේ අස් කිරීම කියන එක තුල හිස් කිරීමක් නිකම්ම සිද්ධ වෙනවා. මොනවත් එළියට දාන්න ඕනේ නැහැ. තියෙන ටිකම පිළිවෙලකට අස් කරාම ලොකු හිස් අවකාශයක් එතනම වෙනවා. ඒ හිස් අවකාශයේ කලිනුත් තිබුණා. තිබුණාට මොකද අපි ඒක දැක්කේ නෑ. ඇයි හැම දෙයක්ම අවුල් නිසා. දැන් ඒ වගේ අපේම අභ්‍යන්තරයක්, අපේම හිතක්, අපේම චිත්ත සංතානයක් ඔය විදිහේ தත්වයක තමයි තියෙන්නේ. මෙච්චර කල් අතීතයේ ගත්ත දේවල්, අද්දුතු දේවල් මේ ඔක්කොම මහ අවුලක් විදිහට හිතේ තැන්පත් වෙලා තියෙන්නේ. පිළිවෙලක් නැහැ. දැන් බලන්න පිළිවෙලක් නැහැයි කියන එකට හොඳම නිදර්ශනයක් තමයි බලන්න මතක් වෙන දේ අරන් බලන්න. එක මිනිත්තු 5ක් නිකන් අවධානයෙන් ඉඳලා බලන්න මොනවද මතක් වෙන්නේ කියලා එහි කිසිම නැහැ පිළිවෙලක්. එක් අවස්ථාවක අපි දැකපු දෙයක් මතක් වෙනවා ඊළඟ ෂණයේ අර දැකපු දෙයින් අපි අහපු දෙයක් මතක් වෙන්න පුළුවන්. අවුරුදු ගානක මේ දෙක අතර පරතරයක් තියෙනවා. මේ අර දැක්ක දේ දැකලා මේ අහපු දේ මතක් වෙනකොට ඒ මතක් අහපු දේ අහලා තියෙන්නේ අර දැකපු දේට පස්සේ අවුරුද්දකට විතර පස්සේ සමහර වෙලාවට. එතන බලන්න මෙහෙම තමයි හිතේ ඇති මේ තියෙන පිළිවෙල. පිළිවෙලක් නැතිකම තමයි හිතේ පිළිවෙල. ඉතින් ඒ නිසා තමයි ඔය කිසිම පිළිවෙලකට නැතිව අපේ හිත දුවන්නේ. අදාළත් නැහැ, පිළිවෙලකුත් නැහැ, ඕන එක අවශ්‍යතාවයකුත් නැහැ. ඔහේ මේ අවුල ඒ අවුල්ුණු ආකාරයෙන්ම තමයි අපේ මනසට හිතට එන්නේ. ඒ නිසාම අපිට මතක් කරගන්න අමාරුකමක් තියෙනවා. දැන් මතක් කිරීම අපහසු වෙලා තියෙන්නේ දැන් මතක් කරන්න අමාරුයි. මේක පටලැවිලා. පිළිවෙලකට සකස් කරලා තිනන අපිට ඕනේ පොතක් තෝරගන්න පුළුවන් විද්‍යාව අවශ්‍ය කෙනෙක් වෛද්‍ය විද්‍යාව අවශ්‍ය කෙනෙක් ඒකෙත් අපි හිතමු හෘදේ සම්බන්ධ එහෙම ගිහලා හරියටම Tamanට අවශ්‍ය පොත දන්නවනම් පොත තියෙන තැනට එකපාරට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒක තමයි ඒ ප්‍රාතිහාරය. ඒක ප්‍රාතිහාරයක් නෙමෙයි නමුත් ඒක ප්‍රාතිහාරයක්. අවුල් වෙච්ච පොත් 1000ක් තියෙන තැනකින් Tamanට අවශ්‍ය පොත පොත්ගොඩකින් තෝරන්න ගියාම කොච්චර කාලයක් වැය වෙනවද? කොච්චර වෙහෙසක්ද? අසතුටක් දෙයක. සමහරට ඕනේ පොත තෝරලා ඉවරනකොට පොතේ අවශ්‍යතාවය නැති වෙලා. නමුත් අර විදිහට ක්‍රමවත් පිළිවෙලකට අදුක් කරපු පොත් තියෙන පුස්තකාලයක Tamanට අවශ්‍ය පොත හරියට දන්නවා නම් එක එල්ලේ පොත තියෙන තැනට ගියා පොත ගත්ත කොච්චර කාලයකට ඉදිරියක්ද ශ්‍රමයේ පැත්තෙන් මහන්සිය පැත්තෙන් කොපමණ ඉතිරියක්ද කොච්චර සතුටක්ද දැන් ඒ නිසා මේ ඔය අමතක වීමත් ඒ නිසාම වැඩි. දවුල් වෙච්ච මනසක අමතක වීමත් වැඩි. අවුල් වුණු මනසකට යමක් මතක් කරගන්නත් අමාරුයි. ඒ වගේම අසතුටත් වැඩි. මොකද ගන්න ඕනේ වෙහෙස වැඩිනේ මහන්සිය වැඩි. හිතන්න ගන්න මහන්සිය වැඩි. ඒ නිසාම මොනවා කරත් කරන්න වෙන්නේ අසතුටකින්. සතුටක් නැහැ. අන්තිමට අනවශ්‍ය විදිහට හිත පිරීලා තියෙනවා. හරියට අර පොත් ගොඩාක් කොහේ බිම ගොඩ ගැහුවාම මුළු කාමරයෙන් පොත් ටික පිරෙනවනේ. ඒ වගේ මේ හිතත් හැම වෙලේම සිතිවිලි වලින් පිරීලා තියෙනවා. ඒ සිතිවිලි කියන්නේ කල්යාණ මිත්‍රවරුනි අමුතු දෙයක් නෙමෙයි. ඔය අපි අහපු බලපු අත්දකපු දේවල්මයි. ඔයින් පිට කිසිම දෙයක් අපිට හිතෙන්නේ ජීවිතේ කවදාවත් එකම එක සිතවිල්ලක්වත් අපේ හිතට එන්නේ නැහැ. අපි කලින් අත් නොදුටු අපි කලින් අහපු නැති දැකපු නැති ස්පර්ශ නොකළ දෙයක් සම්බන්ධයෙන් කවදාවත් අපේ හිතට සිතවිල්ලක් එන්නේ ඉතින් මේ මේ ආදී කාරණා නිසා මේ හිත පිළිවෙලකට සකස් කිරීම අවශ්‍යයි අත්‍යවශ්‍යයි ඒ හිතක් පිළිවෙලකට තියෙනවා නම් අඩු මහන්සියක් ලොකු සතුටක් අනිත් පැත්තෙන් හිතේ ලොකු ඉඩක් තියෙනවා ඔක්කොම සිතිවිලි ටික අඩු කරත් ලොකෝ ඉඩක් හිතේ තියෙනවා. ඒ ඒ ඉඩ තුල කෙනෙක් ලොකු නිදහසක් අත්දකිනවා. දැන් හිර වෙලා හැම තැනින්ම බඩු පිරিলা හිර වෙච්ච තැනක ඉන්න කෙනෙක් කොට නිදහසක් දැනෙන්නේ නැහැ ඒක ඇතුලේ ඉන්නකන් ඒ නිසානේ අපිට ওই නිදහස කියන එක දැනෙන්නේ නැත්තේ ගෙයක් ඇතුලේ ඉන්නකොට. ඒ නිසානේ අපි නිදහස හොයාගෙන මිදුලට එන්නේ, එලිමහනට එන්නේ, පිට්ටනියකට යන්නේ, කඳු මුදුනකට යන්නේ, මුහුදු වෙරළකට යන්නේ. එතන මොනවත් නැහැ. ඉතින් ඒ වගේ අපේම මනස තුල අපේම හිත ඇතුලේ මේ අපි අහන බලන දකින ස්පර්ශ කරන කියවන කතා කරන මේ හැම දෙයක්ම ගොඩ ගහලා අපිලිවෙලකට රැස් කරලා තියෙනකොට ඒ හිතට දැනෙන්නේ නැහැ නිදහසක්. ඒ හිත මිරිකලා තියෙන්නේ, පීඩණයටපත් වෙලා තියෙන්නේ. හිර වෙලා තියෙන්නේ. ඉතින් අපේ හිත හිර වෙලා අපේම සිතිවිලි වලින්. ඉතින් ජීවත් වෙන්න වෙන්න හිරවීම වැඩි. මොකද මේකේ ලැබෙන අත්දැකීම් වැඩිනේ. ඉතින් ඒ ලොකු අත්දැකීම් ගොඩක් මේ පුංචි මනස කියන ගුහාවේ ඇතුලේ අපි හිර කරන්න හදනවා. අපි දිවලක. ඉතින් ජීවත් වෙන්න වෙන්න වෙන්න මනස හිර වෙනවා වැඩි. පුංචි ළමයෙකුට දැනෙන නිදහසක් තියනවද කියලා මේ නිදහස එන්න එන්න වැඩි වෙනවා නෙමෙයි වෙන්නේ අඩු වෙලා යනවා. එන්න එන්න එන්න එන්න Tamanට ඕනේ දේ හිතන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. එන්න එන්න මතකයේ අඩු වෙනවා. අමතක වීම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි කුංචි කාලේ ඉගෙන ගන්න පහසුයි කියන්නේ. කුංචි ළමයිගේ හිතේ ඉඩ තියනවා ඕන තරම් වැඩි යමනවත් නැහැ අවුල් වෙන්න ඇතුළට ඇවිල්ලා. ඉතින් ඒ නිසා හොඳ මතකයක් තියෙනවා. අමතක වෙන එක අදුයි පුංචි ළමයෙකුට. ඒ නිසා තමයි පුංචි කාලේ අහපු බලපු දේවල් කොච්චර වයසට ගියත් මතක තියෙන්නේ. සමහරට ඊටාම වයස්ගත වුණු කෙනෙක් වුණත් පෞද්ගලික කාලෙම වෙච්ච දේවල් මතක නෑ නමුත් අර පුංචි කාලේ ලැබපු අත්දැකීම් හොඳට මතකයේ තියෙනවා. මක් නිසා දේවල් හොඳට ඉඳ තිබුණා. හොඳට තැන්පත් කරගන්න. ඒවා පිළිවෙලකට තැන්පත් වුණා. ඉතින් ඒ නිසා දැන් මේක තමයි හිතේ හැටි කියලා මේ තමයි මගේ මනසේ හැටි කියලා ඔහේ ඉන්න එක නෙමෙයි අපි කවුරුත් උත්සාහ කරනවා මේ මනස පිළිවෙලකට සකස් කරගන්න. ඉතින් භාවනාව කියලා කියන්නේ විශේෂයෙන් ඔය සමත භාවනාව කියලා කියන්නේ ඒකට තමයි. හිතක් මනසක් පිළිවෙලකට සකස් කර ගැනීම. එතෙන් හිතක් මනසක් අවුල් වෙන්න බලපාන එක හේතුවක් තමයි අපි මේ එකක් ඉවර නොකර තවත් දෙයකට යන එක. එකපාර වැඩ කීපයක් කරනවා එකක්වත් ඉවර කරන්නේ ඉතින් ඒ නිසා හැම එකේම කොන් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒවා පටලැවෙනවා. එකක්වත් ඉවර වෙලා නැහැ. ඒ නිසා දැන් අපි භාවනාමය මනසකින් වැඩ කරනකොට අපි හුඟක් වෙලාවට උත්සාහ කරනවා මේක 100%ක්ම කරන්න අමාරුයි දිනදා ජීවිතය තුළ. නමුත් සෑහෙන ප්‍රමාණයකට අපට පුරුදු කරන්න පුළුවන් දෙයක් එකකට පස්සේ ඊළඟ වැඩේ කරනවා. එකක් පටන්ගෙන කරලා ඉවර කරලා ඉවර වුණා කියලා තේරුම් අරගෙන ඒට නැවතුම් තිත තියලා ඊළඟ වැඩේ පටන් ගන්න. ඉතින් මේ ලොකු වදයක් වෙනව මුලදී. මොකද අපි හිතනවා අපි එකපාර මේ වැඩ දෙක තුනක් කළත් වැඩ ඉවර කරගන්න බැරි මට්ටමට ගොඩ ගැහිලා තියෙනකොට මෙහෙම හිමීට එකක් කරලා හුස්මක් අරගෙන ඒක නවත්තලා ඊළඟ වෙයි එහෙම කරන්න ගියොත් මේ දැනට කෙරෙන වැඩ ටිකවත් කරගන්න බැරි වෙයි කියලා. නෑ ඒක එහෙම ඒක මුලින් බැලුවාම එහෙම තමයි පේන්නේ. තමාට මුල් දවසේ එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අපි ටික ටික පුරුදු වුණොත් මේ ඔය එක වැඩක් එක වෙලාවෙ කරන්න එක වැඩක් ඉවර වුණාට පස්සේ ඉවරයි කියන එක හිතට තේරුම් කරලා දීලා ඒ වැඩේ පැත්තකින් තියලා අලුත් වැඩක් පටන් ගන්න මේ තුල කාලය ඉතිරි වෙනවා. එකක් වරදින්න තියෙන ඊට අඩුයි. අනිත් පැත්තෙන් හිතට දැනෙන වෙහෙස අඩුයි. ඒ නිසා තමයි ඔය උදේවරුේ අපිට හොඳට වැඩ කරන්න පුළුවන් හොඳ කාර්යක්ෂමතාවයක් තියෙන හැබැයි ටික ටික අපි වැඩ කරගෙන කරගෙන යනකොට එපා වෙනවා මානසිය දැනෙනවා කලකිරීම එනවා අතතුට එනවා කොයි වෙලේද ඉවර කරන්නේ කියලා බලාගෙන දැන් ඒ එන්නේ වෙහෙස නිසා. ඒකට එක හේතුවක් තමයි වෙහෙස. කායික වෙහෙසක් ඇති. නමුත් ඊට වඩා ප්‍රබලව අපිට දැනෙනවා ඔය හිතට දැනෙන පීඩනය. ඒ නිසා මේ ඔය ක්‍රමයට අපි කරොත් එකක් කරනවා අත්‍යවශ්‍යක මොනවද ඉස්සෙල්ලම කරන්න ඕනේ මොනවද ඒ ටික කරනවා. ඉතින් මේක හිමීට කරන්න අවශ්‍ය නැහැ. හිමීට කරන්න අවශ්‍ය නැහැ. නමුත් එක වෙලාවෙක වැඩක්. ඒක ඉවර කරනවා ඊළඟ වැඩේ පටන් ගන්නවා ඒකත් ඉවර කරනවා ඊළඟ වැඩේ පටන් ඉතින් වැඩ අඩු දවසක අපිට මේක ටිකක් කරලා බලන අදුම ගානේ එක පැයක් අපිට මේ අභ්‍යාසය කරන්න පුළුවන් නම් මුළු දවසම ඕනේ එක පැයක් එක වැඩයි එක වෙලාවේ කරන්නේ ඒ වැඩෙත් අවධානයෙන් කරනවා පටන් ගන්නකොට සහ අවසාන කරනකොට. ඒතර ඊළඟ වැඩේ ආයෙ පටන් ගන්නවා. ඉතින් ඒ වැඩේ භාගයක් කරනකොට තමයි අලුත් වැඩක් එන්න පුළුවන්. ටෙලිෆෝන් කෝල් එකක් එන්න පුළුවන්. දැන් මේ ලියුම ඉවර නැහැ ලියලා. දැන් ඒකට කමක් නැහැ. ඒකට අපි නවත්තන අපි දන්නවා දැන් මේක භාගිත නැවැත්තුවා. සිහියෙන් නවත්තන. දැන් දුරකථනයේට අමතනවා. අමතලා ඉවර වෙලා ආපහු Tamanta මතකයේ කොතනද නැවැත්තුවේ. දැන් කතාවක් වුණත් කර කර ඉන්නලා එකපාරට ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා අපි කතාව නවත්තලා කෝල් එකට ආන්සර් කරාට පස්සේ ආපහු දැන් මතක් කරගන්න අමාරු වෙන්නේ අපිට. දැන් මොනවද අපි කතා කර කර හිටියේ කියලා අර සිහියෙන් නෙමෙයි නැවැත්තුවේ. අර එකපාර අපි වැඩ දෙකක් කරලා දැන් මේ කතාවක් භාගෙට එනවා. තාම හිත එතන තියෙන්නේ. භාගයක් හිතේ භාගයක් හිත මේ කතාවේ තියෙන ගමන් තමයි අපි තමයි ඇස් දෙකෙනුත් ඒ අනිත් කෙනා දිහා බලාගෙන අපි ඒ එතනිනුත් ටිකක් ඇතුළට ගන්න ගමන් මේ දුරකථන ඇමතුමටත් කතා කරනවා. ඉතින් අපි හිතනවා මේකෙන් අපේ වෙලාව හුඟක් ඉතිරි වෙනවා කියලා සමහරට වෙලාව ඉතිරි වෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා වෙලාව ඉතිරි කරගන්න පුළුවන්. ඊට වඩා අපේ වැඩ ටික කාර්යක්ෂම ක්‍රමවත් පිළිවෙලකට අඩු වෙහෙසකින් සහ වැඩි සතුටකින් කරන්න පුළුවන්. අර විදිහට එකකට පස්සේ. ඉතින් අපි කතාවක් නවත්තනකොට තියෙන අතර මේක තමයි අපි අන්තිමට කතා කර කර හිටියේ. ඒක 100න් දැනගෙන තමයි දුරකථන ඇමතුමට කතා කරන්නේ. එතකොට දුරකථන ඇමතුමෙන් පස්සේ ආයේ මනස පටන් ගන්නවා අර නවත්තපු තැනින් කතාව. ඒක පටන් ගන්න ලේසි අවශ්‍ය නැහැ. නැතිසාද නතරකලේ සිහියෙන් දැනගෙන අවධානයෙන් දැන් ඒ නිසා එතන කාලේ ඉතිරි වෙන. එහෙම නැත්නම් දැන් මතක් කරගන්න නම් මොනවද කතා කළේ? දැන් මතක නැහැ. ඒකට වෙනම මාතෘකාවක් ඔස්සේ කතා කරන්න වෙනවා. ඒ ඒ ඒ ස්වභාවය වෙන්නේ නැහැ. අපි දැන් උය උයේ ඉන්නවා. කෝල් එකක් එනවා. කවුරු හරි කතා කරනවා. ඉතින් අපි ඒ උයන සිහියෙන්ම, ඒ අවධානයෙන්ම තමයි කතා කරන්නේ. ඒතර භාගයක් අපේ අවධානය උයන එකේ, භාගයක් කතා කරන එකේ. ඊට පස්සේ ආපහු කෝල් එකෙන් පස්සේ අපිට මතක නැහැ. දැන් ලුණු දැම්මද, මිරිස් දැම්මද, මොනවද කරේ, ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ සම්පූර්ණයෙන්ම මතකයෙන් ගිනිලා ගියා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි අවශ්‍ය නම් අපට ජීවිතේ ක්‍රමවත් කරගන්න අවශ්‍ය නම් අපට අපේ හිත ක්‍රමවත් කරගන්න පිළිවෙලකට හිත සකස් කරගන්නට හිතේ ගොඩ ගැහිලා හිර වෙලා තෙරපිලා තියෙන සිටිවිලි පිළිවෙලකට ක්‍රමවත්ව අහුරන්නට ඒ තුලින් හිතේ නිදහසක් ඉඩක් හිස් බවක් ඇති කරගන්න ඒ වගේම අඩු වෙහෙසකින් සහ වැඩි සතුටකින් ජීවිතයට මුහුණ දෙන්න. ජීවිතය කියන්නේ අපි කරන කියන දේවල්. ගෙදර හෝ රස්තාවේදී හෝ කොහෙදී හරි. කල හැකි එක අභ්‍යාසයක් තමයි එක වෙලාවේ එක වැඩක් කරනවා එයත් අවධානයෙන්. ඉතින් මේක හැම තැනම ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. දැන් ප්‍රායෝගික නැති තැන් තියනවා කියලා ඒ තැන් ගැන හිතලා කරන්න පුළුවන් තැන්වලවත් අපි කරන්නේ නැත්නම් ඒක අපරාධයක්. ඒ නිසා බලන්න කල හැකි අවස්ථාවකදීවත් පුරුද්දක් ඇති කරගමු එක වෙලාවෙ එක වැඩයි. ඒ වෙලාවේ බලනවා නම් බලනවා අහන එක ගැන ලොකු අවධානයක් නැහැ. අනිත් කල්පනා කරන දේවල් ගැන ලොකු අවධානයක් නැහැ. පූර්ණ අවධානය බලන එකට. ඒකට ලියනවා නම් ලියන එක, කතා කරනවා නම් කතා කරනවා කෑම කනවා නම් කෑම කනවා. දැන් මේක තමයි භාවනා මධ්‍යස්ථානවල ඕනෑම මූලික වශයෙන්ම දෙන අවවාදය. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් භාවනා මධ්‍යස්ථානෙක නම් ඕක කරන්න පුළුවන්. නෑ ඔක කොහෙවත් කරන්න බෑ අපිට ඕන නැත්තම්. භාවනා මධ්‍යස්ථානෙකවත් ඒ කරන්නට බෑ. කෙනෙකු ඒ සඳහා උත්සාහ කරන්නේ නැත්නම් කෙනෙකුට ඒ සඳහා ඕනකමක් සහ ආශාවක් නැත්නම් ඒ වගේම ඕනෙකමක් ආශාවක් උනන්දුවක් සහ උත්සාහයක් තියෙනවා නම් ඕනෙම තැනක යම් තාක් දුරකට හරි මේ අභ්‍යාසය මොන අභ්‍යාසයේද ජීවිතය ක්‍රමවත් කර ගැනීම හිත පිළිවෙලකට සකස් කර ගැනීම ව්‍යායාමයේ අපට යෙදෙන්නට පුළුවන් ඊට බාධාවක් නෙමෙයි අපි gedara de ඉන්නේ ඔෆිස් එකේද ඉන්නේ, බස් එකේද ඉන්නේ, කාරේද ඉන්නේ කියන එක. අවශ්‍ය වෙන්නේ මූලික පුහුණුවක්. ඉතින් මූලික පුහුණුව අපිට පුළුවන් අර වැඩ අඩු වෙලාවක පුංචි වෙලාවක් අරගෙන පටන්ගෙන බලන්න. ඒක හරි ආස්වාද ජනක දෙයක්. හරි රසවත් දෙයක්. එකපාර එකයි කරන්නේ. ඒ කරනවා අවධානයෙන් කරනවා දහස් දේ හිතෙනවා මතක් වෙනවා නෑ අපි කියනවා නෑ. ඒ එකක්වත් නෙමෙයි දැන් කරන්න තියෙන. මතක් වෙන දේවල් හිතන එක ඒ ඔස්සේ අතීතයට යන එක, ඒ ඔස්සේ අනාගතයේ සිහින දකින එක නෙමෙයි. දැන් තියෙන්නේ මේ කියවන එක, මේ ලියන එක, මේ කතා කරන එක, මේ සම්බෝලේ හද මොකක් හරි. දැන් මේ විදිහට අපි වැඩ කරනවා නම් ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. ලොකු සැහැල්ලුවක් අනිත් පැත්තෙන් වැඩක් කරනකොට. එයින් සතුටක් ආස්වාදයක් සැහැල්ලුවක් ලැබෙනවා විතරක් නෙමේ ප්‍රායෝගික වශයෙන් උත් ඒ වැඩ සාර්ථකව කරන්න පුළුවන්. කරලා ඉවර වුණාට පස්සේ වැඩේ ඉවරයි කියන සැහැල්ලුව අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි එකක් ඉවර කරන්නේ ඊළඟ එක පටන් ගන්නවා. කිසිම වැඩක් අවසානයේ අපිට අර ලබන්න තියෙන සැහැල්ලුව අපි ලබන්නේ නැහැ. දිගටම බර, දිගටම පීඩනය, දිගටම වෙහෙස, දිගටම මහන්සිය. ඉතින් ඒ නිසා අදුම ගාන එක හුස්මක්වත් අපිට ගන්න ඉඩක් තියනවා කියන එක පේනවා නම් වැඩ දෙකක් අතර එය ලොකු සැහැල්ලු. මේ එක ක්‍රමයක් හිත निराවුල් කරගැනීමේ ආකූල ව්‍යාකූල తত্ত্বය ලිහා ගැනීමේ සහ හිත පිළිවෙලකට සකස් කර ගැනීම. ඒතර තව දෙවෙනි ක්‍රමය තමයි ඔය කොහොම හරි කරලා දැන් ඔහොම කරලා බැරි වෙලා එකපාර වැඩ තුන හතර කරලා අමතක වෙලා වැඩ පටලවගෙන කොහොම හරි මේ වැඩ ටික ඉවර වෙනවනේ දවස් අවස්ථානේ අන්න එතකොට පොඩ්ඩක් අපිට පුළුවන් නම් ආපහු බලන්න ආපහු බලලා පටලැවිච්ච ආකාරය අඳුනගන්න එහාට මෙහාට පටලැවිණු ආකාරය පටලැවිලා පටන්ගත් එක වැඩක් කරන්න නමුත් ඒ වැඩ ඉවර කරපු නැති හැටි භාගෙට භාගෙට ඉවර කරපු වැඩ මොනවද? එතකොට අනවශ්‍ය වැඩ මොනවද මම පටන්ගෙන තියෙන්නේ? දැන් මේ විදිහට පොඩ්ඩක් ඒ දවස ගැන ඇගෙීමක් කරන්න පුළුවන් නම් මේකට කියනවා ආපස්සු බැලීමේ භාවනාව කියලා ප්‍රත්‍යවේක්ෂා ප්‍රත්‍යවේක්ෂා කියන්නේ ආපස්සු බැලීම. එතකොට මෙහෙම බලනකොට එදාම බලනකොට මේ පටලැවිල්ල අඳුනගෙන ඒක ලිහා ගන්න ලේසි. මොකද තා හුඟක් පටලැවිල්ල නැහැ. දවස් ගානක ඒවා පටලැවිල්ල නැහැ. එක පැය හත අටක දේවල්. එතකොට ඔන්න මතකයි භාගිත ඉවර කරපු වැඩ මොනවද? ඉවර කළ යුතු දේවල් මොනවදයි? අනවශ්‍ය වැඩ මොනවද පටන්ගෙන තියෙන්නේ? ඒව ඕනේ නැහැ. ඒව අතාරින්න පුළුවන්. එතකොට මෙන්න මේ පුස්තකාලේට ඕනේ නැති පොත් තියෙන අපිට පැත්තකට ගන්න පුළුවන්. ඒව මොකටද තියන්නේ? ඒතර අවශ්‍ය පොත් ටික තියෙනවා ඒවා අපිට රාක්කෙට දාන්න පුළුවන්. එතකොට ඔය ක්‍රම දෙකෙන් නැවතත් අර ගොඩ ගැහුණු සිටිවිලි ටික ඉස්සලා ගිහිල්ලා බොහෝම සැහැල්ලු සුවදායි නිදහස් නිින්දක් කෙනෙකුට දවස අවසානයේ ලබන්න පුළුවන්. නිදහසේ සැහැල්ලුවෙන් කෙනෙකුට නිදා ගන්න පුළුවන් නම් උදේට අවදි වෙනකොටත් පිබිදෙන්න පුළුවන් නැවුම් හිතකින් ප්‍රබෝධමත් හිතකින් ආයෙත් තියෙන වැඩ කරන්න හැකියාව, ශක්තිය, ධාරිතාවය තියෙන සිතකින් ගතකින් කෙනෙකුට පිළිදෙන්නට පුළුවන්. එතකොට මේ විදිහට දවසින් දවස දවසින් දවස අපිට පුළුවන් ටික ටික ටික ටික පුරුදු වෙන්න හිතක් ක්‍රමවත් කරගන්න ජීවිතයක් ක්‍රමවත් කරගන්න. එතකොට ওই දෙකම ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙකක් එකක් වැඩ කරන ගමන් අනිත් එක වැඩ සියල්ල අවසානයේ ආපහු බලලා හදාගන්න එක. එතකොට ඒ දෙකම භවනාවක් එකකට අපි කියනවා සති සම්පජන්නේ කියලා අනිත් එකට කියනවා ප්‍රත්‍යවේක්ෂා කියලා. එතන මේ වාඩි වෙලා අපි කරන භවනාවෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ දෙකම සිහියෙන් වැඩ කරන්නත් කළ වැඩ ආපහු හරියට මතක් කරගන්නත් අවශ්‍ය වෙනවා හොඳ අවධානයක් අවශ්‍ය වෙනවා හොඳ සිහියක් අන්න ඒ සිහිය සහ අවධානය දියුණු කර ගැනීම තමයි අපි මේ වාඩි වෙලා කරන භාවනාවෙන් කරන්නේ. එතකොට මෙතනදී අපි සිහිය සහ අවධානය දියුණු කරනවා. හරියට සිහියක් මොහත් කරනවා වගේ. ඉතින් ඒකෙන් අපි වැඩ ගන්නට ඕනේ. සිහියක් මුවත් කරන්නේ නිකන් ලස්සනට තියන් ඉන්න නෙමෙයි අවශ්‍ය දේ කපලා අයින් කරලා දාන්න. ඒතර එකෙන් වැඩ ගන්නට ඕන. ඒතර මේ වාඩි වෙලා කරන භාවනාව ජීවිතයේ ක්‍රමවත් කරගන්න අවශ්‍ය උපකරණ හරියට සකස් කර ගැනීමක් වගේ. ඒතර ඒ උපකරණ පාවිච්චි කරලා අපි ජීවිතයේ ක්‍රමවත් කරගන්නට ඕනේ. ඒතර මේ දෙක දෙකක් වාඩිලා භාවනා කළ පමණින් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. සියල්ල හරියන්නේ නැහැ. ඒවා හරි කරගන්න, සාර්ථක කරගන්න, ඒ වාඩි වී කරන භාවනාවෙන් අපට ලැබෙන මානසික ශක්තිය, හිතේ පැහැදිලිතාවය අපි පාවිච්චි කරන්නට ඕනේ. අන්න ඒ තුලින් කෙනෙකුට කොපමණ වැඩ තිබුණත් සැහැල්ලු මනසක්, තෘප්තිමත් වුණු මනසක්, නිදහස් මනසක් අත්දකින්නට පුළුවන්. වැඩයි නිදහස් මනසයි දෙක දෙකක් කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. අන්න එබඳු වටිනා දෙයක් තමයි කල්යාණ මිත්‍රවරුනි භාවනාව කියලා කියන්නේ. ඒ වටිනාකම භාවනාවට දෙමින් අපි ටික වෙලාවක් උත්සාහ කරමු සිහිය සහ අවධානය දියුණු කරගන්න.